අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්ස පෙරවන් සරණයි ස්වාමින් වහන්ස මේ දැන් ಜಾතිය ගැන ස්වාමින් වහන්සේ අපිට විස්තර කරපුවාම ඒ වගේ මම අපේ මහානායක ස්වාමින් වහන්සේගේ ලියලා තියෙන කරුණු කියෙව්වා. ඔව්. එතෙන්දී හිතෙන දෙයක් තමයි දැන් ඒ විශේෂයෙන්ම මහානායක ස්වාමින් වහන්සේගේ කරුණු දැක්වහම අර දැන් අර කර්මයේ සකස් වෙන ආකාරයට જાතියේදී යම්කිසි කෙනෙක්ට ඥාන සංප්‍රයුක්ත ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති වුණොත් ඒ විදිහට එතකොට එයා ජීවිතය තුළ හොඳ කර්ම කරන්න තියෙන අවස්ථාවත් වැඩි. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත ඒ ඒ යම්කිසි පුද්ගලයෙක් දැන් ක්‍රෝධ සහගත ඒ විදියට ලෝභ සහගත ඒ විදියේ උප්පත්තියක් ලැබුවොත් එයා තුලින් මනස දියුණු කරේ නැත්නම් තවත් පල්හාට යන්න තියෙන ඉඩ වැඩි. ඒක සාමාන්‍ය අපිට පේන දෙයක්. නමුත් එතෙන්දී ඇතිවෙච්ච තවත් ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ බොහෝ විට මේ සාකච්ඡාවල අහන ප්‍රශ්නවල අපි අපි පවා හිතන හැටියට අපේ ස්වභාවයක් තියෙනවා ඊළඟ ආත්මය ගැන විතරයි. දැන් මේක මේක ඉවර වෙලා ඊළඟ ආත්මය කොහොම වෙයිද කියන තැන විතරයි අපේ හිත බොහෝ විට නවතින්නේ. මම මේ ප්‍රශ්නේ අහන්න හේතු වුණේ දවසක් බුදුහාඳුරෝ කඩිරැලක් දැකලා කිව්වා මෙතන සක්විති රජ වෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ කියලා. එතකොට ස්වාමින් වහන්සේ දැන් අර අර යන ක්‍රමයට ගියා වුණත් දැන් ස්වාමින් වහන්සේම අපිට කියලා දීලා තිනවා සක්විති රජ වෙන්න සාමාන්‍ය දෙයක් නෙවෙයි මනස ගොඩක් දියුණු කරපු කට්ටිය කියලා. ඒතකොට ඒ ඒ தත්යෙන් කුසල කරන தത്വයට ගිය සිතක් උනත් මේ එක එක එක එක පේන්නේ නැති කාලයක් තිස්සේ යනකොට වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි. එතකොට පල්හාට ඉන්න පුළුවන්. ඔව් ඒක තමයි ඇත්තටම මේ කියන නාම ධර්මයන්ගේ ජරාව. ඒ කියන්නේ දැන් රූප ධර්මයන් නැවත නැවත නඩත්තු කළොත් තමයි ඒ රූප සම්තතිය පවත්ව ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ සම්තතිය ජරා ජීර්ණ වෙලා අහෝස වෙනවා. අන්න ඒ වගේ තමයි අර සක්විති රජ වෙන මට්ටමට ඒතනත්තාගේ මානසික සම්තතිය ජව සම්පන්න කරගත්තට එතනින් එහාට ඒක නඩත්තු කළේ නැතිනම් එතනින් පස්සේ ජරා ජීර්ණ බව ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙලා අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් ජරාවටපත් වීගෙන යනකොට මනුස්ස භවයේ පමණක් නෙමෙයි තිරිසන් භවයේ පමණක් නෙමෙයි පුරා කොහොඹුවන් වෙන තැනට පවා ඒ මානසික සන්තතිය ජරා වෙන්නට පුළුවන්. ඒ අනතුර තමයි එතනේ පෙන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් අපි අපි දැන් කුසලයේ අපේ අපේ හැකියාවන් ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව අපි දියුණු කරනවා නම් එතකොට යම්කිසි ප්‍රවේගයක් ඇතුව යම්කිසි ඉදිරි ගමනක් ඇති වෙනවනේ ඇති වෙන්න ඕනේ එතකොට ඔය කියන සක්විති රජවරුන්ගේ එකට වඩා වෙනස් දේ ඒ ඒ මගේ හිතට ආවා ඔව් ඒක හරි. දැන් ඒ කියන්නේ මේ නිර්වාණගාමිනී මාර්ගය තුල අපි නැවත නැවත නැවත නැවත ජව සම්පන්න බව ඇති කරමින් මේක වර්ධනය කරන. එතකොට ඒ වර්ධනය කරන්න අවශ්‍ය සාධක ගොඩනගන්න පුළුවන්. දැන් දැන් මේ රූප ධර්මවල ස්වභාවය තමයි ඒ රූප ධර්මවලට ආවේනික ඒ සම්තතියට ආවේනික ආයු කාලයක් තියෙනවා. සම්තතියට ආවේනික ආයු කාලය. හැබැයි නාම ධර්ම වලට ඒ සම්තතියට අදාළ ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය ඕනනම් අපට අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒ සම්තතිය අපි නඩත්තු කළේ නැත්නම් ඒ සම්තතිය ආයු කාලය අනුක්‍රමයෙන් ජරාවටපත් වෙලා අහෝසි වෙනවා. අභාව ප්‍රාප්ත වෙනවා. හැබැයි අර නාම ධර්මවල වගේ නෙමෙයි. දැන් නාම ධර්මවල අපට ඕන මේ රූප ධර්මවල වගේ නෙමෙයි. රූප ධර්ම අපට ඕන වුණත් නඩත්තු කරන්න බෑනේ. ඒ નિયમિત ආයු කාලය දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලබන්නේ ප්‍රබල කුසල කර්මයකින්. සෑම බෝසත්වරයෙක්ම එක හා සමාන ප්‍රබල කුසල වේගයකින් තමයි උපදින්නේ. හැබැයි මේ කුසල වේගයකින් ඉපදිච්ච ඇතැම් බුදුවරු අවුරුදු ලක්ෂයක් එහෙම නැත්නම් 80000ක් අවුරුදු ජීවත් වෙන්නට සමත් වුණා. අපේ ගෞතම බුදුහාමුදුරුව අවුරුදු 80 වෙනකොට උන්වහන්සේගේ ආයු කාලය අර ජරා ජීර්ණ තත්ත්වයටපත් වුණා. ආයු පරිච්ඡේදක ජරාව ප්‍රබල වශයෙන් ප්‍රකට වුණා. එතකොට වෙනත් බුදු කෙනෙක් 80000ක් අවුරුදු ඒ සම්තතිය පවත්වනකොට ගෞතම බුදුහාමුදුරන්ට අවුරුදු 80න් ශ්‍රය වෙන්නට සිද්ධ වුණේ කර්මයේ අඩුවක් නිසා නෙවෙයි. ඒ කාල පරිච්ඡේදයේ ලබාපු ආයු පරිමාව ඒ ආයු පරිමාවට අනුව ලැබෙන රූප කොටාශයන්හි ජරා ජීර්ණ බව බුදුහාමුදුරුවන්ට වළක්වන්න නවත්වන්න බෑ හැබැයි චිත්තසංතතියේ ජරා ජීර්ණ බව අපට වළක්වන්න පුළුවන් නවත්වන්න පුළුවන් ඇයිද එය අර විදිහේ නිශ්චිත ආයු කාලයක් පදනම් කොටගෙන යන දෙයක් නෙමෙයි රූපය කියන එක භෞතික වූවක් නිසා ඒකට නිශ්චිත සාධක තියෙනවා. ඒ සාධක කොච්චර ගොඩ නැගුවා වුණත් ඒකේ નિયમિત කාල පරිච්ඡේදයක් වැඩුණාම ඒ භෞතික දේ නැවත ජරාවටපත් වෙනවා විනා නැවත ඒ තිබුණු தත්ත්වයටපත් කරන්න බෑ. හැබැයි සිතේ ස්වභාවය එහෙම නැත්නම් නාම ධර්මයන්හි ස්වභාවය තමයි අපිට තිබුණු தත්ත්වයට නෙමෙයි ඊටත් වැඩි தත්ත්වයකට උනත් නැවත නැවත මේ චිත්ත සංතතිය පරිවර්තනය කරමින් වඩා ශක්තිමත් තැනකට කැඳවාගෙන යන්න පුළුවන්. අන්න ඒක තමයි අපි ප්‍රතිපත්ති පිරීමයි කියලා කරන්නේ. ඉතින් ඒක හරියට දැන් ඔබතුමා මතු කරපු කාරණේ බොහොම වැදගත් වෙනවා. ඒ විදිහට අපේ චිත්තසංතතිය ජරාජීර්ණ නොවි මේක සංවර්ධනය කරන්න පුළුවන් කියන වැටහීම අපට තිබුණොත් තමයි අපිට භවෙන් භවය මේක සංවර්ධනය කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම බැරි වුණොත් එහෙම යම්කිසි කුසල ශක්තියකින් අර සක්විති රජ කෙනෙක් වගේ தත්වෙටපත් උනාට ඒ தත්වේ නඩත්තු කරගන්නට මානසික தත්වේ නඩත්තු කරගන්නට සමත් උනේ නැත්නම් කුසල විපාක ටික ෂය වෙලා යනකොට අර චිත්ත වේගයත් සම්පූර්ණයෙන් ශ්‍රේ වෙලා දුර්වල මට්ටමකට ඇදගෙන වැටෙනවා. ඒක හොඳ වැදගත් කාරණයක්. කියන්නේ අපි දැන් අපි ඉගෙන ගන්න ධර්මයේ තුල ඉගෙන ගන්න ධර්ම ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපදාව දිනෙන් දින දියුණු කරන්නේ දියුණු කරන්නේ ඒ ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. එතනදී අපි අර නැවත නැවත ජවය ඇති කරනවා. අපිට මේ භෞතික දේවල් වගේ නෙමෙයි නාම ධර්මයන්හි මේ ජවය නැවත නැවත එකතු කර කර එකතු කර කර ඒක පුළුල් කරන්න පුළුවන්. ඒක ඒක තීව්‍ර කරන්න පුළුවන්. හැබැයි රූප ධර්මයන්හි එක්තරා කාලයක් ගත වෙනකොට ඒක ජරාවටපත් වීම ඒක වළක්වන්නට බැරි මට්ටමකට එනවා. එතකොට ස්වාමීන් වහන්සේ යම්කිසි විදිහකට අපි මේ බුද්ධ කාලේ මේ සංසාරේ ඉවර කරන්න බැරි වුණත් එතකොට මේ විදිහට දියුණු කරගන්න යන චිත්ත පරම්පරාවකට තවදුරටත් දියුණු වෙන්න පුළුවන්ද? දියුණු වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒ දියුණු කරන්නේ නැතුව තිබුණොත් අපේ සිත පරිහානියටපත් වෙනවා, ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ දැන් සංවර්ධනය කළේ නැත්නම් අර ස්වභාවිකව අර සම්තතියේ ජරාව නිසා ඒ ගොඩනගාගත්තු ජවයේ ගොඩනගාගත්තු ශක්තිය ෂය වෙනකොට අනුක්‍රමයෙන් ඒක නිමාවටපත් වෙනවා. ඒ නිසා තමයි සෝවාන් ඵලයටපත් වෙන තෙක්ම ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණොත් තමයි යම්කිසි ස්ථාවරයකට අපේ මනස සවිමත් වෙන්නේ. එතනට පැමිණෙන තෙක්ම ප්‍රතඥ සත්වයා සසර ගමනේ කොයිතරම් බලවන්තයෙක් වුණත් මානසිකව ඒතනත්තා අනුක්‍රමයෙන් පරිහානියටපත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ විවිධ චරිතවල අපට පෙනෙන්නේ ඒ යම් යම් දැන් උත්පත්තිමය වශයෙන් ශක්තිමත්ව ඉපදිලා හිටියා වුණත් දැන් මහදන සිට පුත්‍රයා වගේ ගත්තාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙක්. හැබැයි ඔහු ඒ මානසික ශක්තිය නඩත්තු කළේ නැහැ. ඒක ඒක සංවර්ධනය කළේ නැහැ. සංවර්ධනය නොකළාම ඒක එහෙම ශ්‍රේ වෙලා ජරා ජීර්ණ වෙලා පරිහානියට පත් වෙනවා. ඉතින් නැවත ගොඩනගන්නට ආයෙ වෑයම් කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ස්වාමින්වහන්සේ දැන් මේ ශක්තිය ගෙනියන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ප්‍රඥාවද? සිහිය, වීරය, ප්‍රඥාව. ආතාපි සම්පජානෝ සතිම. මේ කරුණු තුනම අත්‍යවශ්‍යයි. එහෙමයි ස්වාමින්වහන්සේ බොහොම පැහැදිලි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.